දිනක් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේහි වැඩවසන අතරෙහි උන්වහන්සේ වෙත පැමිණියා බිලංගික භාරද්වාජ කියන බ්‍රාහ්මණතුමා. භාරද්වාජ ගෝත්‍රයේහි එක් බ්‍රාහ්මණෙක් මේ බිලංගික කියන නමින් ප්‍රකට වුණේ පාලියෙන් බිලංග කියලා කියන්නේ කාඩි හොදිවලට. ඒ තනත්තා බොහෝ කොට අන් අයට දෙනකොට බොහොම සල්ප ආහාරයක් කාඩි හොදි සමග දෙන්නට පුරුදු නිසා ඒක ඔහුගේ ජීවිතයේ කැපී පෙනුණු ලක්ෂණයක් නිසා ඔහු බිලංග බ්‍රාහ්මණයාය කියලා ප්‍රකට වුණා. කාඩි හොදි සමග අන් අයට කෑම දෙන තැනැත්තාය කියලා. මේ තැනැත්තා භාරද්වාජ ගෝත්‍රයේහි කෙනෙක් නිසා භාරද්වාජ කියලත් ප්‍රකට වුණා. නමුත් ඔහු හැඳින්වෙන විශේෂ නාමයේ හැටියට බිලංග භාරද්වාජ කියන නම ප්‍රකට වුණා. මේ තැනැත්තාගේ සහෝදරයෙක් බුදුරජාණන් වහන්සේගෙන් දහම් මසලා ප්‍රසාදයටපත් වෙලා තථාගතයන් වහන්සේ වෙත පැමිණිලා පැවිද්ද ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එතනත්තාගේ අනුකම් එතනත්තා කෙරෙහි අනුකම්පාවෙන් ඒ බ්‍රාහ්මණයා පැවිදි කළා. තමන්ගේ සහෝදරයා පැවිදි වුණාය කියලා මේ බිලංග බ්‍රාහ්මණයාට ආරංචි වුණා. ආරංචි වුණාට පස්සේ බොහෝම නොසතුටටපත් වුණා, කෝපයටපත් වුණා. මේ ශ්‍රමණ භවත් ගෞතමයෝ කියලා කියන්නේ පෞල් කඩා කප්පල් කරන විදිහේ කෙනෙක්. පෞල් ජීවිත විනාශ කරන විදිහේ කෙනෙක්. ඕනම කෙනෙක් මුණ ගැහුනොත් අරගෙන ගිහිල්ලා මහාන කරනවා. ඒ පෞල් ජීවිත එතනින් ඉවර වෙනවයි කියලා මේ විදිහේ චෝදනාවක් එදා සමාජයේහි මතුවෙමින් තිබුණා. ඒක සත්‍යයක් නොවුනත් බුදුරජාණන් වහන්සේ වෙත චෝදනා කරන්නට ඒ බඳු චෝදනාවක් එයයි හදාගෙන හිටියා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව පැවිදි කරන්නේ ඒ තැනැත්තාගේ සසරේ තියෙන වාසනා ගුණය, උරුමකම, කුසල බලය, ප්‍රඥාව මේවා හරියට දැකලා ඒ තැනැත්තා සසරින් මුදවාලන්නට අනුග්‍රහ කිරීමක් වශයෙන්. ඒ වගේම සුද්ධෝදන රජුරුවන්ගේ ඉල්ලීමෙන් පසුව තථාගතයන් වහන්සේ මව්පියන්ගේ අවසරයක් නැතිව ඒ වගේම විවාහ වෙලා ඉන්නවා නම් බිරිඳගේ අවසරයක් නැතිව පැවිදි කිරීම සුදුසු නැති බවට බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්ති පවා පැනනවා. ඉතින් ඒ නිසා මොනම අවස්ථාවකවත් පෞල් ජීවිත කඩාකප්පල් කරනවා විනාශ කරනවා කියලා තථාගතයන් වහන්සේ චෝදනා ලැබිය යුතු නැහැ. උන්වහන්සේ ඒ සියල්ලක් මැනවින් නුවණින් දකිමින් ඒ අය කෙරෙහි කරුණා මෛත්‍රියෙන් සැමට යහපතක් වෙන ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කළා. නමුත් Tamanට ලැබෙන බොහෝ ලාභයන් නැති වෙනකොට Tamanගේ සිත ඇඟී බලාපොරොත්තු ඉටු නොවනකොට බුදුරජාණන් වහන්සේට ඒ බඳු චෝදනාවක් කරන්නට ඇතැම් අය ඉදිරිපත් වුණා. මේ බිලංග බ්‍රාහමණයත් <clears throat> බුදුරජාණන් වහන්සේ Tamanගේ සහෝදරයා එක් කරගෙන ගිහිල්ලා පැවිදි කළාය කියලා ආරංචි වුණාට පස්සේ බොහොම නොසතුටටපත් වුණා. කෝපයටපත් වෙලා නොසතුටටපත් වෙලා තමයි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට එතනට පැමිණියේ. හැබැයි පැමිණිලා බුදුරජාණන් වහන්සේට දොස්පරස් කියන්නට ගියේ නැහැ. බැනවදින්නට ගියේ නැහැ. මුහුණ හකුලුවාගෙන द्वේෂයෙන් පුපුර පුපුරා <clears throat> පැත්තකට වෙලා වාඩි වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාණයෙන් දුටුවා මේ තැනැත්තා කෝප වූ මනසින් පවතින. මුහුණ දිහා බැලූ බැල්මටම කිසි ප්‍රසාදයක් ප්‍රසන්න බවක් නැහැ. නොමනාපයෙන් ඉන්න බව ප්‍රකට වෙනවා. නමුත් කතා බහක් නැහැ. ඇතුලෙන් මනසින් ද්වේෂ කරමින් තරහෙන් තථාගතයන් වහන්සේ පිළිබඳව නොමනාපෙන් තමන්ගේ නොමනාපය ප්‍රකාශ කරන්නට වගේ උන්වහන්සේ සමීපයට ඇවිදින් පැත්තකින් වාඩි වෙලා ඉන්නවා. එවලේ බුදුරජාණන් වහන්සේ ඒ තනත්තාගේ ඉරියව් දැකලා අපි මේ මුලින් සඳහන් කළ ගාථා ධර්මයේ දේශනා කළා. ඒ කුමක්ද? යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතං කිත්තෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය යෝ අප්ප දුට්ටස්ස නරස්ස දුස්සති යම් කිසි මිනිස්සෙක් මේ ලෝකේ තව කෙනෙකුට කෝප වෙන්නේ නැතිනම් තව කෙනෙකුට හානි කරන්නේ නැතිනම් අයහපත පිණිස පවතින්නේ නැතිනම් එබඳු පිරිසිදු චර්යා ඇති කෙලස් අඩු එබඳු පුද්ගලයන්ට කෙලෙස් දුරු කරන ලද අන් අයට හානියක් නොකරන අන් අය කෙරෙහි කෝප නොවන ඒබඳු පිරිසිදු පුද්ගලයෙක් කෙරෙහි යම්කිසි මිනිස්සෙක් කුපිත වෙනවා නම් ද්වේෂ කරනවා නම් ඒබඳු කෙනෙකුට ද්වේෂ කරනවා නම් ඒතනත්තාට මොකද වෙන්නේ හරියට යටි හුළඟේ ඉඳලා උඩු හුළඟට වීසි කරපු දුහවිල්ලක් Taman වෙත පතිත වෙන්නාසේ එහි ආදීනවේ Taman වෙතම පතිත වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා යටි හුළඟේ ඉඳගෙන උඩු හුළඟට වීසි කරනවා කියලා කියන්නේ දැන් හුළං හමනකොට එක දිශාවකටනේ හුළං හමාගෙන යන්නේ. එතකොට හුළඟ ගිහින් වදින පැත්ත තමයි යටි සුළඟ කියලා කියන්නේ. හුළඟ හමාගෙන එන පැත්ත තමයි උඩු සුළඟ කියලා කියන්නේ. එතකොට හුළඟ ගසාගෙන යන ඒ යටි සුළඟේ ඉඳලා යමක් ඒ සුළඟට වීසි කළොත් අවකාශයට වීසි කළොත් මොකද වෙන්නේ? ආපසු අර සුළඟ සමග ඒක කැරකිලා ඇවිල්ලා Taman වෙතම පතිත වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන්ට හානි නොකරන අනුන් කෙරෙහි නොමනාපයක් ඇති කර නොගන්න අනුන්ට කෝප නොවන අනුන්ට හිංසා නොකරන කෙලෙස් දුරු කරන ලද යම්කිසි පිරිසිදු චර්යාවක් ඇති උත්මයෙක් කෙරෙහි යමෙක් කෝප වෙනවා නම් ඒක බරපතල කාරණයක් ඒ කෝපේ ආදීනවේ ඔහු වෙතම ඇවිදින් පතිත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ ගාථා ධර්මයේ අපට පැහැදිලි කරගන්නට හඳුනා ගන්නට කරුණු කිහිපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්නේ අප්ප දුට්ටස්ස. අන් අයට ද්වේෂ නොකරන. ඒ වගේම අනංගනස්ස. කෙලස් නැති. සුද්දස්ස පිරිසිදු වූ පුද්ගලයා. එතකොට මේ අපදුට්ටස්ස කියලා කියන්නේ මොකක්ද? අන්නය කෙරෙහි කෝප නොවන. කෝපය කියන එක Tamanගේ මනසේ ඇති වෙනකොට අනුන්ට හානි කළත් නොකළත් අපි ලෝකය ගැන වැරදි විදිහට ප්‍රතික්‍රියා දක්වවා වෙනවා. තව කෙනෙක් කරන වරදක් දැකලා අහලා සිතලා අපි කුපිත වෙනවා නම් එතනින් අන් අයගේ වරද නෙමෙයි ප්‍රකට වෙන්නේ අපේම වරදයි අපේම දෝෂයයි බැලුව බැල්මට අපට හිතෙන්නේ අනේකා වැරදි කර නිසායි මම කුපිත වුනේ අනේකා මෙහෙම කිව්ව නිසායි මට මේ අමනාපය ඇති වුනේ අනේකාගේ මේ නොසරුප් නොහොඹිනා අසාධාරණ ක්‍රියාව නිසායි මගේ මනසට මේ හැඟීම මතුනේ කියලා තමයි අපට පේන්නේ ඒකෙත් යම් කිසි ඇත්තක් තියෙනවා මොකද බාහිර හේතුවත් ඒකට ප්‍රත්‍ය වෙන නිසා. නමුත් හැබෑම හේතුව වෙන්නේ තමන්ගේ මනසේ තියෙන නොසන්සිඳින ලද, බැහැර නොකරන ලද ද්වේෂය. තමන්ගේ මනසේ කෙලෙස් ධර්ම අවස්ථා තුනක් හැටියට පවතිනවා. පළමුවෙනි අවස්ථාව තමයි නිදිගත් අවස්ථාව. ඒකට කියනවා අනුශය ධර්ම කියලා. හරියට අලු යට ගිනි පුපුරු වගේ අපේ මනසේ කෙලෙස් ධර්ම නිදාගෙන පවතිනවා. අරමුණක් පැමිණෙනකොටම අන්න ඒක මතුවෙනවා. ඒකට කියනවා පරිඋත්ථාන අවස්ථාවයි කියලා. ඒ අවස්ථාව සිහි කල්පනාවෙන් මැඩ පවත්වා ගන්නට බැරි වුණොත් ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව ව්‍යතික්‍රමන අවස්ථාව. පාප ධර්ම හැටියට ඒවා ක්‍රියාවට නැං වෙනවා. එතකොට පාප ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නටත් මනස තුලින් ආවේගයක් හැටියට මතුවෙන්නටත් හේතුව මොකක්ද? මනසේ ඇතුළත ඒ ක්ලේශ ධර්මය ඒ කිලුට තිබුණු නිසා එහෙමනම් අපට බැලූ බැල්මට අනේකාගේ දෝෂය නිසායි මේක උනේ කියලා පෙනුනට අනේකාගේ දෝෂයකට ප්‍රත්‍යක් විතරයි හේතුව උනේ Tamanගේ මනස තුල තියෙන දුබලකම. ලෝකේ යම් යම් දේවල් බුදුහාමුදුරෝ දේශනා කරන හේතු ප්‍රත්‍ය ඇතුවයි සිද්ධ හේතුව කියන්නේ එකක් ප්‍රත්‍ය කියන්නේ එකක්. හේතුව කියලා කියන්නේ ඒකට මූල කාරණේ. ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන කාරණේ. එතකොට ප්‍රත්‍ය වෙන්නේ අර බාහිර පුද්ගලයා කරන දේ. හැබැයි හේතුව වෙන්නේ Tamanගේ මනසේ නොනසන ලද අමනාපය, ద్వේෂය Tamanගේ මනසේ නිදිගෙන තිබීමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඒ විදිහට මනසින් ඒ කෝපය ඉවත් කරලා බැහැර කරලා එහෙම බැහැර කරගන්නට බැරි වුණත් කෝපය අවදි කරන්නවත් නැතුව පවතිනවා නම් ඒක සුවිශේෂ ගුණයක්. තථාගතයන් වහන්සේ ශ්‍රමණයා කියන්නේ කවුද කියලා හඳුන්වන තැන උන්වහන්සේ දක්වනවා යෝ කෝපනයේසු නකරෝති කෝපං නකුජ්ජති සප්පුරිසෝ කදාචි කුද්ධෝපිසෝ නාවි කරෝති කෝපං තං වේ නරං සමනමාහු ලෝකේ මේ ලෝකේ ශ්‍රමණයා කියලා කියන්නේ කාටද යෝ කෝපනයේසු නකරෝති කෝපං කිපෙන්න ඕන තන කිපෙන්නේ නැත්තම් දැන් අපට සමාජයේ හුරු වෙලා තියෙන එහෙම නෙමෙයිනේ. කිපෙන්න කරුණු නැති තැන කිපෙන්න නැතුව ඉන්නවා. හැබැයි කිපෙන්න කරුණු පැමිණෙන තැන අපි කිපෙනවා. එහෙම වෙනකොට ඒ තැනත්තා උසස් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. දැන් මෙතන කියන්නේ කෝප නෙයේසු නකරෝති කෝපං. කිපෙන්නට සුදුසු තැන්වල කිපිය යුතු පුද්ගලයන් කෙරෙහි කිපෙන්නට කරුණු පැමිණෙන තැනත් ඒ තැනත්තා කෝප වෙන්නේ නැත්තා. නකුජ්ජති සත්පුරිසෝ කදාචි. ඒ සත්පුරුෂයා කවදාවත් කුපිත වෙලා කටයුතු කරන්නේ නැත්තම්. කුද්ධෝපි සෝ නාවි කරෝති කෝපං. සමහර වෙලාවට තාම द्वේෂය දුරු කරලා නැති නිසා කෝපය ඇතුළත තියෙන්න පුළුවන්. නොමනාපයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒක පිට කරන්නේ නැහැ. වචනයෙන්වත් ක්‍රියාවෙන්වත් ඒක අන් අයට දනවන්නට යන්නේ නැහැ. අනිත් අයගෙන් පලිගන්නට, හිංසා කරන්නට, අමනාපය පෙන්වන්නට, ඒ වගේම නොසරුත් විදිහට හැසිරෙන්නට යන්නේ නැහැ. දැන් මේ බිලංගික බ්‍රාහමණයත් බුදුහාමුදුරන්ට දොස් කිව්වේ නන්නේ. බුදුහාමුදුරන්ට හිංසා කරන්නට ගියත් නැහැ. හැබැයි අර නොසතුට පෙන්නුවා විදිහින් බුදුහාමුදුර ළඟට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයා එහෙම නොසතුට පෙන්වන්නෙත් නැහැ පිටට. ඒ නොසතුටු වෙලා අමනාප වෙලා වචන කියන්න යන්නෙත් නැහැ. ඒකෙන් අනුන්ට හිංසා කරන්න යන්නෙත් නැහැ. අනිත් අයට නොසතුට ප්‍රකාශ කරන්නට යන්නෙත් නැහැ. අන්න එබඳු සංයමයක් දමනයක් ඇති තැනැත්තා තන් වේ නරං සමනමාහු ලෝකේ මේ ලෝකේ ශ්‍රමණයා කියලා කියන්නේ අන්න ඒ වගේ කෙලෙස් සමනය කරන්නට කෙලෙස් සංසිඳවන්නට හැකි පුද්ගලයාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි මේකෙන් වරදවා තේරුම් ගන්නට එපා. ඒකෙන් අදහස් කරන්නේ දැන් අපි සමාජයේ ජීවත් වෙනකොට අන් අය කරන යම් යම් නොහොඹිනා කටයුතු වළක්වන්නට ඕන වුනහම අපිට යම්කිසි රළු බවක් පෙන්වන්නට සිද්ධ වෙනවා. දරුවෙක් වරදින් මුදවා ගන්නට, ශිෂ්‍යයෙක් හික්මවන්නට, තව කෙනෙක් කරගන්නට යන පව්කමක් වළක්වන්නට අපට සමහරට තද බවක් පෙන්වන්නට සිද්ධ වෙනවා. ඒක නෙවෙයි මෙතන කියන්නේ. තමන්ගේ මනස තුළින්ම කෝපය මතුවීම ගැනයි මෙතන කියන්නේ. එතකොට අපේ මනස තුළ කරුණා මෛත්‍රිය ඇති කරගෙන අනේකා යහපතට යොමු කිරීමේ අදහසින් අපට ඕනනම් අනිකා වරදින් මුදවන්නට යම් රළු බවක් පෙන්වන්නට පුළුවන්. ඒක වරදක් නෙමෙයි දැනගෙන කරනවා මෙතන මේ කියන්නේ Tamange මනසේ කෝපය මතුවලා ඒක පෙන්වන්නට යන්නේ නැහැ. ඒක ක්‍රියාවට නංවන්නට යන්නේ නැහැ. අන්න එහෙම ඇතුළතින් සංයමයටපත් වෙන්නට, දමණයටපත් වෙන්නට, මනස සංසිඳවා ගන්නට යමෙක් සමත් වෙනවා නම් තන්වේ නරං සමනමාහු ලෝකේ. අන්න ඒ තනත්තාටයි ශ්‍රමණයා කියලා කියන්නේ. ඇයි ඒ? පව් සමනය කරන්න නිසා කෙලස් ධර්ම සමනය කරන්න නිසා සමනය කරනවා කියලා කියන්නේ සංසිඳවනවා. මතු වෙන්නට ඉඩ නොදී ඒව අහෝසි කරනවා. කලක් එහෙම පුහුණු කරලා යලි නොහට ගන්නා ආකාරයෙන්ම ඒවා ප්‍රහාණය කරනවා. එසේ කරන්නට සමත් වෙන පුද්ගලයා තමයි ලෝකේ ශ්‍රමණයා කියලා හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ගිහියෙක් හරි කෙලස් නසන්නට යනවා නම් මේ ගුණය ටිකෙන් ටික පුහුණු කරගන්නවා. එතකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන්. ඉතින් අපි ශ්‍රමණයෝ නෙමෙයිනේ, අපි පැවිද්දෝ නෙමෙයිනේ. ඒ නිසා එහෙම ඕනේ නැහැනේ කියලා හිතෙන්නට පුළුවන්. මෙතන මේ පැවිද්දා කියන එකම නෙමෙයි ශ්‍රමණයා. ශ්‍රමණයා කියන වචනය භාවිතා කරන්නේ පව් සමනය කරන්න නිසා. කෙලස් සමනය කරන්න නිසා. මනස පිරිසුදු කරන්න නිසා තමයි ඒ තැනත්තාට ශ්‍රමණයා කියන වචනේ භාවිතා කරන්නේ. එතකොට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් නිවන් දැකීම සඳහා කටයුතු කරනවා නම් මේ ස්වභාවය පුහුණු කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව තැනකදී දේශනා කරන කන්ති පරමං තපෝතිතික්ක. ඉවසීම තමයි ලෝකේ. එහෙම නැත්නම් ශාන්තිය තමයි ලෝකේ පරම තපස. තපසයි කියලා කියන්නේ මොකක්ද? මනසේ පහළ වෙන කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට දරන උත්සාහය වීරය කායික මානසික වීරය මොනවා සඳහා දරන උත්සාහයද කෙලෙස් දුරු කරන්නට කුසල් වඩවන්නට දරන වීරයට කියනවා තපසයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ලෝකේ යම් තපසයි කියලා එකක් තියෙනවා නම් කන්ති පරමං තපෝතිතික්ඛා අන් අයගේ දොස් ඉවසන අන් අයගේ වරද ඉවසන වරදට කුපිත නොවන නොසතුටු නොවන අන්න ඒබඳු ඉවසීම යම් කෙනෙකුට පුහුණු කරන්න පුළුවන් ඒක තමයි පව් නසන කුසල් වඩන හැබෑ වීරය කියලා කියන්නේ. හැබෑම තපස වෙන්නේ එකයි කියලා බුදුහාමුදුරුවෝ තව තැනකදී දේශනා කළා. ඉතින් මේබඳු පදනමක් මේ මිනිස් මනසේ පුහුණු කරගන්නවා නම් යම්කිසි කෙනෙක් ඒතනත්තා ශ්‍රේෂ්ඨයි. ඒබඳු ශ්‍රේෂ්ඨ පිරිසිදු පුද්ගලයෙක් පිළිබඳව යම්කිසි කෙනෙක් නිකන් අස්ථානේ කෝප වෙනවා නම් දැන් යම් කිසි කෙනෙක් වරදක් කළාම නම් ඒ තනත්තා ගැන කෝප වීම ඒකත් සුදුසු නැහැ. හැබැයි සමාජයේ ඒක යම් කිසි සාධාරණ කාරණයක් හැටියට පිළිගන්න. ඒක අඩුතරමින් එකට එක කළා කියලාවත් හිතන්න පුළුවන්. එතකොට ඒ තනත්තා මෙහෙම කරපු නිසායි මම මෙහෙම කළේ. එතකොට එතන යම් කිසි පදනමක් ගොඩ නගාගෙන තියෙන අඩුතරමින් මනසින් හරි. දැන් අර විදිහට කුපිත නොවන කෝප නොවන පිරිසිදු මනසක් ඇති පුද්ගලයෙක් කෙරෙහි කෝප වෙනවා කියලා කියන්නේ අයථා විදිහට එතන බොහොම බරපතල කාරණයක් සිද්ධ වෙන්නේ. ඒ ගැනයි බුදුහාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයට සිහි කරන්නේ. බ්‍රාහ්මණය යෝ අප්පදුට්ටස්ස නරස්ස දුස්සති. මේ මනස කුපිත කරගන්නේ නැති, මනස අවුලුවා ගන්නේ නැති, අන් අයට හිංසා නොකරන පුද්ගලයෙක්. ඊළඟට මෙහිදී සඳහන් වෙනවා අනංගනස්ස අනංගන කියලා කියන්නේ කෙලස් නැති. මෙතන අංගන කියලා කියන්නේ කොමකටද පෙන්නතුනේ? Tamanගේ රුචි අරුචිකම් නිසා ඇතිවෙන කෙලස් වලට තමයි විශේෂයෙන් අංගන කියලා කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ අනංගන සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේට තමයි දේශනා කරන්නේ. දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසකට සරියුත් හාමුදුරුව ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි මේ අංගන මේ භික්ෂුන් වහන්සේලාගේ සිත සතන් තුළ පහළ වෙනවා. ඒ අංගන පහළ වුණාම මගේ මනසේ අංගන තියනවා කියලා සමහරුන්ට තේරෙනවා. සමහරුන්ට තියනවා කියලා තේරෙන්නේ නැහැ. මේ විදිහේ දේශනාවක් කරගෙන යනකොට මුගලන් හාමුදුරුව අහනවා ආශ්මත් සාරිපුත්තේනි මේ අංගන අංගන කියලා කියන්නේ මොනවද? උන්වහන්සේ අහනවා කිස්සනකෝ ඒතං ආවුසු අදිවචනං යදිදං අංගනන්ති ඇවත්නි මේ අංගනාංගන කියලා කියන්නේ මොනවටද? කුමක් සඳහාද මේ නිර්වචනය අංගන කියලා කියන්නේ? එතෙන්දී සරියුත් හාමුදුරෝ දේශනා කරනවා පාපකානංකෝ ඒතං ආවසෝ ඉච්ඡාවචරාණ යදිදං අංගනන්ති. ඇවත්නි මේ අංගන කියලා කියන්නේ මොනවටද? Tamange මනසේ ඉච්ඡා වශයෙන් ඇතිවෙනා වූ බලාපොරොත්තු අපේක්ෂා තෘෂ්ණා මූලිකව ඇතිවෙන්නා වූ කෙලෙස් ධර්මවලට තමයි අංගන කියලා කියන්නේ. ඒ මොනවද? අපිට හිතෙන්නට පුළුවන් අනිත් අය මම හිතන විදිහට පිටස්තරින් වැඩ නොකළ යුතුයි. මම හිතන හැටියට අනිකා වැඩ කළ යුතුයි කියලා හිතුවාම ඔන්න ઈચ્છාවක් ඇති වෙනවා. ઈચ્છාවක් කියන්නේ මොකද්ද? කැමැත්තක්. රුචිකත්වයක්. Taman යම්කිසි රාමුවක් හදාගන්න. අනිත් අය මම හිතන හැටියට වැඩ කරනවා. එතකොට අනිත් අය එහෙම වැඩ නොකරනකොට අපිට මොකද වෙන්නේ? ඔන්න මනසට නොමනාපයක් ඇති වෙනවා. තරහක් ඇති වෙනවා. ආවේගයක් ඇති වෙනවා. දැන් මේක මොකක්ද? අන්න අංගනයක්. ඇයි ඒකට අංගන කියලා කියන්නේ? අර ઈચ્છාව නිසායි ඒක හටගත්තේ. ලෝකේ හැමෝම අපි හිතන හැටියට වැඩ කරන්නේ නැහනේ. දැන් මේ පුද්ගලයා අන්නයි සමග ගැටෙන්නේ මොකක් නිසාද? ඒතනත්තා මම හිතන හැටියට වැඩ කළ යුතුයි කියලා සිතූ නිසායි. ලෝකේ හැම මිනිස්සයම වැරදි කළාට අපේ මනසට අමනාපයක් ඇති වෙන්නේ නැහැනේ. ලෝකේ මිනිස්සු කොච්චර පව්කම් කරනවද? හැබැයි අපේ වසඟයට ගන්න ඕන කියලා හිතන අපේ නීති රීති වලට යටත් විය යුතුයි කියලා හිතන මම හිතන හැටියට පවතින්නට ඕන කියලා හිතන මගේ අනසක යටතේ මගේ අඩංගුව යටතේ සිටිය යුතුයි කියලා හිතන යම්කිසි කෙනෙක් ඊට පටස්තරින් වැඩක් කළොත් එහෙම ඔන්න අපට කෝපය ඇති වෙනවා අමනාපය ඇති වෙනවා ඇයි ඒ අපි හිතලා තියනවා එහෙම නොකළ යුතුයි කියලා. ඊළඟට අපි කල්පනා කරනවා මගේ වරද අන් අය නොදකීවා. ඒ අය අපේ වරද දැක්කොත් එහෙම වරද ගැන නෙමෙයි අපි හිතන්නේ අර දැකපු මිනිස්සයත් එක්කයි කෝප වෙන්නේ. දැන් හරිනම් වරද කරපු තමන් ගැනනේ යමනාපය ඇති වෙන්නේ නැති වරද කරලා තමන් සද්ද නැතු ඉන්න අර දැකපු මිනිස්සයාත් එක්කයි දැන් මේ කුපිත වෙන්නේ. දැකලා ඒ ගැන කතා කරපු මිනිස්සේ වැරදිකාරයා වෙන්නේ අන්තිමට. ඇයි ඒ? අපි හිතලා තියනවා මගේ වරද අන් අය නොදකීවා අන් අය සමග නොකියාවා මෙබඳු ආකල්පයක් ඇති කරගෙන ඉන්නකොට අපට වැරද්ද ගැන නෙමෙයි අවධානය යොමු වෙන්නේ අනිත්‍ය Tamanගේ වරද දැකලා ඒක ප්‍රකාශ කිරීම සම්බන්ධව අපට අමනාපයක් ඇති වෙනවා ඊළඟට තව සමහරු කල්පනා කරනවා හැම වැඩකදීම මම මුල් මූලික කරගෙන වැඩ කරනවා නම් හොඳයි අනිත් අය. මට මුල් තැන දෙනවා නම් හොඳයි. එහෙම ઈચ્છාවක් ඇති කරගෙන ඉන්නකොට අනිත් අය හැමතිස්සෙම Tamanට මුල් තැන දෙන්නේ නැහැ. එතකොට උන්න අමනාපයක් ඇති වෙනවා. අනිත් අය මුල් තැන දෙනවා සමහරට සුදුස්සාට. Taman සුදුසුකම් නැතුව උනත් ઈચ્છාවක් ඇති කරගෙන තියෙනවා බලාපොරොත්තුවක් ඇති කරගෙන තියෙනවා මට මුල් තැන ලැබෙන්න ඕන. අන්න එතකොට එහෙම නොලැබෙනකොට අමනාපයක් ඇති වෙනවා. සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ඇවැත්නේ මේ අංගන කියලා කියන්නේ මේ ઈચ્છා වශයෙන් ඇති වෙන බලාපොරොත්තු අපේක්ෂා තෘෂ්ණා මූලිකව ඇති වෙන සංකල්පනා නිසා අපේ මනසේ ඇලීම් ගැටීම් පහළ වෙනවා. මෙන්න මේ ලාමක පාප ධර්ම. ඒවටයි ලාමකයි කියලා කියන්නේ බොහෝම නිකන් පහත් මට්ටමේ. කෙලස් ධර්ම වුණත් ඊට සියුම් මේවා තියෙනවා. මේ කෙලස් ධර්ම නිකන් ඕලාරිකයි. බොහෝම පල්ලෙහා මට්ටමේ. ඊටාම පහත් මට්ටමේ පවතින කෙලෙස් ධර්ම. ඒවට තමයි මෙතන අංගන කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන අනංගනස්ස යම් කිසි කෙනෙක් මේ ઈચ્છා වශයෙන් බලාපොරොත්තු වශයෙන් ඇතිවෙන ඇලීම් ගැටීම් මනසින් දුරු කරලා ඉන්නවා නම් පුද්ගලයෝ සමග ගැටීම් ඇති කරගන්නේ නැතිනම් අනිත් අය කෙරෙහි කෝප වෙන්නේ නැතිනම් අනිත් අයට හිංසා කරන්න ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් අන්න ඒ බඳු පිරිසිදු පුද්ගලයෙක් ගැන යම් කිසි කෙනෙක් කුපිත වෙනවා නම් අමනාපයක් ඇති කර ගන්නවා නම් අස්ථානේ කිපෙනවා නම් ඒක හරියට අර යටි සුලගේ ඉඳගෙන උඩු සුලඟට දූවිලි අහුරක් විසිකලහම ආපහු ඒක ඇවිදින් තමන් මතම පතිත වෙන්නේ යම්සේද ආන්නේ වගේ තමන් මතම පතිත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි මේ ගාථාවම ධම්මපදයේත් සඳහන් වෙනවා. ධම්මපදයේ මේ ගාතාව හැටියට ගාතාව දේශනා කරන්නට නිධානයේ හැටියට දේශනා කරලා තියෙන්නේ කෝක කියන බලු වැද්දාගේ කතාව. සුනක වැද්දාගේ කතාව. කෝක කියලා කියන්නේ සුනකයින් පිරිවරාගෙන මස් කන සත්තු දඩයම් කරන්නට දක්ෂ බල්ලන් පිරිවරාගෙන දඩයමේ යන දඩයක්කාරයෙක්. දවසක් මේ කෝක කියන සුනක වැද්දා, ඔහුට සුනක වැද්දා කියන්නේ ඇයි? සුනකයින් පිරිවරාගෙන ගිහිල්ලා දඩයම් කරන්න නිසා. ඊතල දුනු ඊතලත් අරගෙන යනවා. හැබැයි සත්තු වට කරගන්නට, සත්තුන්ව පන්නන්නට, පසුපස දිවයන්නට දක්ෂව පුහුණු කරපු මස් කන දරුණු බල්ලෝ ටිකක්, සුනකයෝ ටිකක් අරගෙන තමයි මේ තැනත්ත දඩේම යන්නේ. ඉතින් දවසක් ඒ සුනකයෝ ටිකක් පිරිවරාගෙන දුනු ඊතල අරගෙන මේ තැනත්තා දඩයම් කරන්නට වනයේට යනකොට භික්ෂුන් වහන්සේ නමක් වනාන්තරයේ ඉඳලා ගමට පින්න පාතේ වඩිනවා. ඉස්සරහටම මුණ ගැහුණා. මුණ ගැහුණට පස්සේ කල්පනා කළා මේ කාල කන්‍යා දැක්ක අද නම් දඩේමක්වත් හරියයි දන්නේ කියලා කල්පනා වුණා. ඇයි ඒ කාල කන්‍යයි කියලා හිතුවේ? දැන් මේ ශ්‍රමණයා කියලා කියන්නේ අර අපි මුලින් කිව්වනේ පව් නසන, කෙලස් නසන, පව්කම් බැහැර කරලා ඉන්න තැනැත්තා. දැන් මේ සත්තු මරනවා කියලා කියන්නේ පාප ධර්මයක්නේ, අසත් ධර්මයක්නේ. ඉතින් එහෙම එකට යනකොට භික්ෂුවක් මුණ ගැහෙනවා කියලා කියන්නේ ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා තමන්ගේ හිතම කියනවා. ඒකයි මේ මනුස්සයාට තරහ ගියේ. මේ කාලකන්ණිය දැක්කා අද නම් හරියයිද දන්නේ මොකුත්. දැන් අද සමාජයේත් ඔහොම අදහස් සමහරුන්ගේ තියෙනවා. හාමුදුරු නමක් දැකලා ගියොත් නම් ඒ යන වැඩේ හරියන්නේ ඒ හරියන්නේ නැහැ කියලා හිතන්නේම මොකද මොකක් හරි නොහොබිනා වැඩකට තමයි යන්නේ. හරි හැමම් වැඩකට යනවා නම් ආමුදුරනමක් දැකලා යන එක ආශිර්වාදයක් පින්නතුනේ. අනිවාර්යෙන් ඒ ප්‍රාර්ථනාව සඵල වෙනවා. හැබැයි නොහොඹිනා වැඩකට යනවා නම් පෞකාරකමකට යනවා නම් ආමුදුරනමක් දැකලා ගියන් පස්සේ බොහෝ විට සිල්වත් ගුණවත් හාමුදුරු නමක් දැකලා නම් යන්නේ බොහෝ විට ඒ නොහොබිනා කටයුත්ත සිදු නොවෙන්න පුළුවන්. සමහරු ඉන්නවා එහෙම දැන් බිලි බාන්නට මාළු අල්ලන්නට යනකොට බිලි පිත් අරගෙන ගියොත් පැවිද්දෝම විතරක් නෙමෙයි සමහර ගිහියත් ඉන්නවා කුසලයට ලැබි සසරේ බොහෝ කුසල් දහම් වඩපු පාරමිතා වඩපු සත්පුරුෂෝ ඉස්සරහට මුණ ගැහුණොත් කවදාවත් එදා එදාට නම් කොයිම මොහොතකවත් මාළුවෙක් බිලී කොක්කට අල්ල ගන්නට බැරි වෙනවා. ඉතින් මේවා සමාජයේ මිනිස්සු අත්දැකලා තියෙනවා. ඉතින් මිනිස්සු gederin දොට්ට බහින්නේ යහපත් දේ කරන්නම නෙමෙයිනේ. හුඟක් වෙලාවට පාපකාරී අදහස් ඇතුව තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගන්නට යන්නේ. ඉතින් එහෙම අයට භික්ෂුන් වහන්සේලා මුණ ගැහුනහම ඒ අයට එහෙම දේවල් සඵල වෙන්නේ කියන අත්දැකීමක් තියෙනවා. ඉතින් මේක තමයි සමාජගත වෙලා තියෙන්නේ. හාමුදුරු නමක් දැක්කොත් නම් ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා හිතන්නේ. හොඳ දේවල් සඳහා නෙවෙයි අයහපත නරක දේ. හොඳ දෙයක් කරනවා නම් භික්ෂුවක් දැකලා භික්ෂුවකට වැඳලා පන්සිල් සමාදන් වෙලා තෙරුවන් සරණ ගිහිල්ලා අපි හොඳ දෙයක් ආරම්භ කරනවා නම් ඒක ඒකාන්තයෙන්ම සඵල වෙනවා. පැවිද්දෙකුගේ දර්ශනය යහපත් කටයුත්තකට සුබ පෙර නිමිත්තක් වෙනවා. හැබැයි මේ සුනක වැද්දා යන්නේ දැන් යහපත් දෙයකට නෙමෙයිනේ. ඒ නිසා එතනත් අත්දැකීමෙන් දන්නවා මෙහෙම එකක් වුණොත් නම් එදාට ඉතින් දඩයන් කරලා ඉවරයි. අර හිතුවත් වගේම එදා දවසේම උත්සාහ කළා කිසිම දඩයමක් කරගන්න බැරි වුණා. එකම සතෙක්වත් විඳ ගන්නට බැරි වුණා. අන්තිමට බොහොම කෝපෙන් මත්දහන් වෙලා ඉරත් අවරට ගියාට පස්සේ ආපහු එනවා. අර හාමුදුරුවොත් ගමේ පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ ලැබිලා සුදුසු තැනක ඉඳලා පැන් තියෙන ජල පහසුව තියෙන තැනක වාඩි වෙලා උන්වහන්සේ දානේ ටික වළඳලා ආපහු විහාරයට වඩිනවා. වඩිනකොට එනකොටත් මේ වැද්දට මූණට මූණ හම්බ වුණා. හම්බ වෙනකොට කල්පනා කළා මේ කාලකන්‍යා උදෙත් හම්බ වෙලා මට එක සතෙක්වත් හම්බ වුණේ දැන් ආපහු යනකොටත් හම්බ වුණා. ආයෙනම් ඉතිරි කරන්න හොඳ හොඳ වැඩක් කරන්නට ඕන මේ මිනිස්සයා හිටියොත් නම් මට දඩේමක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා සංඥාවක් දීලා බල්ලෝ ටික උසිගන්නවා. ගිහිල්ලා අල්ලන්න කියලා. පස්සේ හාමුදුරුවෝ නැවත නැවත බැගෑපත් වුණා උපාසකතුමනි එහෙම කරන්න එපා. මේ සුනකයෝ මාව කාලා විනාශ කරයි. එහෙම ඇහුවේ නෑ. බල්ලන් උසිගැන්නුවා. උසිගැන්නුවාට පස්සේ අර සුන කරල බුරාගෙන කෑ ගහගෙන එක පිම්මට අර හාමුදුරුව පසුපස එලවාගෙන ගියා. එහෙම එලවාගෙන යනකොට හාමුදුරුව වටපිට බැලුවා කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ ළඟ තිබිච්ච ගහකට ගොඩ වුණා. ගොඩ වෙලා සාමාන්‍යයෙන් මිනිසෙකුගේ අතේ උසට මට්ටමට ඉහළට ගිහිල්ලා ඉහළ අත්තක උන්වහන්සේ නැවතුණා. දැන් මොකද බල්ලන්ට හපා කන්නට බැරි වෙන මට්ටම. ඊට පස්සේ දැන් බල්ලු ටික ඔක්කොම වටේ අර ගහ වට කරගෙන අත් දෙකෙන් අත් දෙක ගහට තියාගෙන කකුල් වලින් හිටගෙන දැන් බුරා හැලෙනවා අර හාමුදුරුවන්ට. පස්සේ දැන් වැද්ද බලාගෙන හිටියා. දැන් බල්ලන්ට ගහට නගින්න බෑනේ. දැන් හාමුදුරුවෝ සුරක්ෂිතයි. වැද්දා කල්පනා කළා හා එහෙම සුරක්ෂිත වෙන්නනේ හදන්නේ හිටපන් හොඳ වැඩක් කරන්නම් කියලා ඊතලයක් අරගෙන ගිහිල්ලා අරහාමුදුරන්ගේ යටිපල්ලට ඇන්නා. යටිපල්ලට ඇන්නට පස්සේ අරහාමුදුරෝ යටිපල්ලට ඊතල පාර වදිනකොටම ඒ කකුල උඩට උස්සනවා. අනික් කකුල අර අත්ත උඩ තියාගෙන. එතකොට ඒ කකුලට අනිනවා. එතකොට ඒක උස්සගෙන අනිත් කකුල බිම තියනවා. අත්ත උඩ තියෙනවා. මෙහෙම මෙහෙම පහලට තියෙන තියෙන කකුලට මේ වැද්දා අර ඊතල තුඩෙන් අනිනවා. දැන් ඊතල නිකම්ම නෙමෙයි සමහර ඒවා ඉතා තියුණුයි. සමහර වෙලාවට විසපෝලා. හැබැයි සත්තු දඩයන් කරන්නට යන ඒවා හැම විසපෝලා නෙමෙයි. එහෙම වුණොත් අර මස් වලටත් විස කලවම් වෙනවනේ. නමුත් බොහොම තියුණුයි. ඒ නිසා මේකෙන් ඇන්නහම දැවිල්ලයි. මේ හාමුදුරුවෝ දැන් අර අනින අනින කකුල උඩට උස්සනවා. අනිත් කකුල පාත් කරනවා. මේ වේදනාවත් එක්කලා මේ හාමුදුරුවන්ට ටිකක් සිහිය පිහිටුවා ගන්නත් අපහසු වුණා. එහාට මෙහාට දඟලනකොට නලියනකොට අන්තිමට සිවුර ගැලවිලා බිමට වැටුණා. වැටුනේ කොතනටද? අර වැද්ද දැන් ගහ යට ඉඳගෙන නෙමෙයි අනින්නේ. අර වැද්දාගේ හිස මැත්තේ ඉඳලා පහලටම සිවුර වැහුණා. වැහෙනකොටම සුනකයෝ බල්ලෝ කල්පනා කළා හාමුදුරුවෝ තමයි වැටුනේ කියලා. කල්පනා කළා බල්ලෝ ටික එකපාරම පැන්න ගමන් සුනකයා අර වැද්දව කීතු කීතු කරලා හපා කාලා මරලා දැම්මා. පස්සේ මරලා දැම්මට පස්සේ තමයි වැද්ද බල්ලන්ට තේරුනේ හාමුදුරුව ගහ උඩ ඉන්නවා මේ තමන්ගේ ස්වාමියාම තමයි ඝාතනය කළේ කියලා. එතකොට හාමුදුරුව ඊට පස්සේ කල්පනා කළා දැන් කරන්න දෙයක් නැහැ. අර ගහෙන්ම වේලිච්ච ලී දණ්ඩක් කඩලා අරගෙන අර බල්ලන්ට තරවටු කළාන් පස්සේ බල්ලෝ ටික ආපහු දිව්වා. දිව්වට පස්සේ හාමුදුරුවෝ හිමින් සැරේ බැහැලා අර ලේ වැගිරිලා තිබිච්ච සිවුරත් ඇඳගෙන දැන් උන්වහන්සේට හරි චිත්තසංතාපයක් ඇති වුණා. දැන් මගේ සිවුර මේ තනත්තාගේ ඇඟට වැටුණ නිසා තමයි බල්ලෝ ටික පැනලා කෑවේ. දැන් මටත් මේකෙන් පාපයක් සිද්ධ වුණාද දන්නේ නැහැ. මගේ සීලයටත් හානියක් වුණාද දන්නේ නැහැ. දැන් මගේ සිවුර වැටිච්ච නිසානේ මම සිහි කල්පනාවෙන් නොසිටි නිසානේ ඒ සිවුර පතිත වෙලා මේ මිනිස්සයා මරණයටපත් උනේ. දැන් මේ ගැන සැකයක් ඇති වුණා. ඇති වෙලා බුදුහාමුදුරුව හොයාගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අද මෙන්න මෙහෙම සිදුවීමක් වුණා. මගේ සිවුර ඇඟ මත වැටිලා තමයි මේ කෝක කියන සුනක වැද්දා Tamangeම සුනකයන්ගෙන් අභාවයට ගියේ. ස්වාමීනි බුදුරජාණන් වහන්ස එහි වරදක් මා වෙත පැමිණෙනවාද? ඒ අකුසලය, ඒ පාපය මා වෙත පැමිණෙනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව ඔබ එසේ කරන්නට සිටුවෙත් නැහැ, එසේ කරන්නට සැලසුම් කළෙත් නැහැ. ඔය විදිහට තමයි යම් කිසි කෙනෙක් අන් අයට හිංසා නොකරනවා නම් අන් අයට ද්වේෂ නොකරනවා නම් පරිගන්නට ක්‍රියාත්මක කෙරෙන්නේ නැත්නම් පිරිසුදු මනසින් හැසිරෙන ඒ බඳු උතුමන්ට හිංසා කරන්නට යමෙක් කල්පනා කරනවද එය තමන් වෙතම පතිත වෙනවා හරියට අර යටි සුළඟේ ඉඳගෙන උඩු සුළඟට වීසි කරපු දුහුවිලි වලාවක් ආපසු තමන් වෙත පතිත වෙන්නාසේ ඒ පාපයම ඔහු විනාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ විදිහට තථාගතයන් වහන්සේ දක්වනවා ඒ තමන් නොකරපු වැරද්දකට තමන්ට හිංසා කරන්නට පෙළඹෙනවා නම් ඒක ලෝකේ බරපතලම අපරාධයක්. ඒක බරපතලම පාප කර්මයක්. ඒ පාප කර්මයේ එවේලෙම ඒ තනත්තාට විපාක දෙන්නට පුළුවන්. ditta ධම්ම වේදනීය වශයෙන් මේ තනත්තාට විපාක දෙන්නට පුළුවන්. ඒ නිසා මේ පිළිබඳවයි අර බිලංග බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ. ඊළඟට පෙන්නතුනේ මෙතෙන්දී අපි තව කාරණයක් සිහිපත් කරන්නට ඕන. යම්කිසි කෙනෙක් අර විදිහට මේ ජීවිතේ යම්කිසි වරදක් නොකලාට සමහර විට අහිංසක මනසින් ජීවත් වුණා උනත් පෙර සසරේ බරපතල කර්මයක් කරලා තියෙනවා නම් ඒ කර්මයේ විපාකත්වයට පැමිණිලා යම් හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒබඳු සිදුවීනුත් සමහර අවස්ථාවල අපට දහම් ඉතිහාසයේ දකින්නට අහන්නට ලැබෙනවා. ඒ කෙබඳු අවස්ථාවලද දැන් මුගලන් මහරහතන් වහන්සේ කිසිම පාපයක් කරපු කෙනෙක් නෙමෙයි. හානියක් කරපු කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේට හිංසා කළා ඒ හිංසනයට උන්වහන්සේ නතු වුණා. ඒක උන්වහන්සේට විඳින්නට සිද්ධ වුණා. ඒ කුමක් නිසාද මේ ජීවිතයේ අනුන්ට හානි නොකළා වුණත්, අනුන්ට හිංසා නොකළා වුණත්, අනුන් පිළිබඳව කෝප නොවුණා වුණත්, නිකලස් මනසින් ජීවත් වුණා වුණත් සසරේ ඒබඳු විපාකයක් විඳින්නට සුදුසු කර්මයක් කරගෙන තියෙනවා නම් අනුන්ට හිංසා නොකරන කෙනෙකුට වුණත් ඒ අකුසල කර්මයේ විපාක දෙන්නට පුළුවන්. එහෙම විශේෂ අවස්ථාත් ඇතැම් විට සිදු වෙන්නට පුළුවන්. ඒකත් අපි මතක තියාගන්න නමුත් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ මේ මොහොතේ වරදක් නොකරන කෙනෙකුට යම් කෙනෙක් කෝප වෙලා හානි කරනවා නම් ඒක ඒතනත්තාට බරපතල හානියක්. දැන් මුගලන් හාමුදුරුවන්ට හිංසා කලයින් පස්සේ අර ඒ හිංසා කරන්නට ඉදිරිපත් වුණු මිත්‍යා දෘෂ්ටිකයින්ට ඒකේ එවේලේම විපාක දෙන මහා බරපතල කර්ම විපාකයක් බවට පත් වුණා. හැබැයි අර ඊට ගොදුරු වෙන තැනත්තාට ඒ විපාකය සමහර එහෙම නැත්නම් ඒ හිංසාව සමහරට සිද්ධ වෙන්නට පුළුවන්. දැන් අර කෝක වැද්දා පිළිබඳව සිද්ධිය කිව්වහම අපට හිතෙන්නේ එහෙම හිංසා කරන්න ආපුවාම කොහොමවත් එහෙනම් කරන්න බෑ නේද කියන වගේ අදහසක් අපට ඇති වෙන්නට පුළුවන්. ඒක තමන් වෙත ආපහු හිංසනය කරන්නට ඉස්සෙල්ලාම පතිත වෙනවා නේද? එහෙම පතිත වෙන්නටත් පුළුවන්. සමහර අවස්ථාවල හිංසනයට අදාළ තැනැත්තා ලක් වෙන්නටත් පුළුවන්. හැබැයි එහෙම වුණත් එහෙම නොවුණත් ඒ පාපය තමන් වෙත පැමිණෙනවා. එහෙම හිංසනයට ලක් වුණොත් ඒක මහා බරපතල හානියක් වෙනවා. ඒ හිංසනයට ලක් නොවුනත් ඒ කෙරෙහි කෝප වීමම මහා හානියක් වෙනවා. මෙහි වෙනස පින්නතුන්ට වැටහෙනවා ඇති. ඒ කියන්නේ කෝප නොවෙන්නා වූ පුද්ගලයා කෙරෙහි ද්වේෂ සහගත සංකල්පනාවක් ඇති කර ගැනීමම හානියක්. ඒ සංකල්පනාවෙන් ක්‍රියාත්මක වීමත් හානියක්. ඒ ක්‍රියාත්මක වෙනකොටම මේ මහා පාපය තමන් වෙත ආපසු ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. හැබැයි ඇතැම් වෙලාවට අර අදාළ තැනැත්තාත් ඒ බඳු දුකක් වේදනාවක් විඳින්නට සසර කර්මයක් කරලා තියෙනවා නම් ඔහුත් ඒකෙන් හානියට පැමිණෙන්නට පුළුවන්. හැබැයි හානි කරන තැනැත්තාටත් මහා අකුසල කර්මයක් සිද්ධ කරගෙන ඒ වෙලේම විපාක විඳින්නට පුළුවන්. එහෙම සිදුවීමුත් සමාජයේ තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උන්වහන්සේගේ මාමණ්ඩිය කුපිත වුණා. සුප්පබුද්ධ රජුරු. ඒතර කුපිත වුණේ බුදුරජාණන් වහන්සේ කළ වරදකට නෙමෙයි. මගේ දියණියත් ගෙනහිල්ලා අනාථ කරලා යන්නේන මං නැති කළා අපවාද කළා මගේ පුතණුවනුත් අරගෙන ගිහිල්ලා මහාන කරලා පව්කාරයෙක් හැටියට හංවඩු ගැහුවා කියලා මේ විදිහේ වෛරයක් ඇති කරගත්තා. ඉතින් මේකක්වත් බුදුහාමුදුරුවෝ එහෙම කරපු වැරදි නෙමෙයි. එතකොට ඒ විදිහේ අස්ථානයේ කෝප වෙලා ඇවිදින් ක්‍රියාත්මක වෙනකොට අන්න එවේලේ මේක විපාකත්වයට පැමුණුනා දුගතියට ඇදගෙන යන තැනට සමහර අවස්ථාවලදී ඒ විදිහෙන් කෝප වෙච්ච අවස්ථාවල අදාළ පුද්ගලයාට හිංසනය කරන්නටත් ඒ පෞකාරයෝ සමත් වුණා. ඒ බඳු අවස්ථාවක් පිළිබඳව සඳහන් වෙනවා. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ නමක් හිටියා පොඩි හාමුදුරු නම. දිනක් සරියුත් මහරහතන් වහන්සේට බඩේ අමාරුවක් හැදිලා ඒකට ඖෂධ පැලෑටි වගේක් අවශ්‍ය වෙලා අර පොඩි හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආශ්මතුනේ මට යම් රෝගී තත්වයක් පවතිනවා අසවල් ඖෂධය සොයාගෙන එන්නට පුළුවන් නම් හොඳයි. මේ පොඩි හාමුදුරු උදේ පාන්දරින්ම අඳුර තියෙද්දිම කැලේට නික්මුණා අර බෙහෙත් පැලෑටිය සොයාගන්න. ටික දුරක් සොයාගෙන ගිහිල්ලා මුහුණකට සෝදා ගන්නට සුදුසු ජලාශයක් මුණ ගැහුණු තැන උන්වහන්සේ පාත්‍රය ගහක් යට තියලා මූණ හොදන්නට අර විලට බැස්සා. එදා රාත්‍රියේ රජ්ජුරුවන්ගේ රජමාලිගාවට හොරු පැනලා රාජාභරණ සොරකම් කළා. මේ සද්ද ඇහෙනකොට රාජපුරුෂෝ ඉක්මනට දුවගෙන ගියා යනකොට හොරු පැනලා දෙව්වා. හොරු කියන සංඥාවෙන් පස්සෙන් දුවගෙන ගියා මිසක් කවුද හොරු කියලා දැක්කේ නැහැ. අඩිසලකුණු ඔස්සේ දුවගෙන මේ හොරු කණ්ඩායම මේ වනාන්තරයේ දෙසට තමයි දුවගෙන ආවේ. සමහරු එහාට මෙහාට දුවගෙන ගියා කොහෙට දිව්වද කියලා හොයාගන්නට බැරි වුණා. එක හොරෙකුගේ අඩිපාර ඔස්සේ ආවා. එනකොට මේ හොරා මේ හාමුදුරුව වැඩ ඉන්න තැනට ආවේ ගැලවෙන්නට විදිහක් නැහැ රාජපුරුෂෝ පිටුපසින් එනවා කියලා දැක්කා හාමුදුරුවන්ගේ පාත්‍රයේ ගහ යට තියනවා දැක්කා අර ආභරණ ටික ඒ පාත්‍රයට දාලා හොරා හැංගුණා රාජපුරුෂෝ ඇවිදින් වටපිට බලනකොට භික්ෂුවක් ඉන්නවා ආභරණ ටික පාත්‍රයක් ඇතුලේ තියෙනවා පාත්‍රය අතට අරගෙන කාගේද මේ පාත්‍රය කියලා ඇහුවෙන් පස්සේ අර හාමුදුරුවෝ කිව්වා මගේයි කියලා. පස්සේ හාමුදුරුවෝයි පාත්‍රයයි ආභරණ ටිකයි එහෙමම අරගෙන රජුරුව ළඟට අරන්. අරගෙන ගිහිල්ලා රජුරුවන්ට ඉදිරිපත් කළා ස්වාමීනි මේ ඉන්නේ හොරා. මේ තියෙන්නේ හොර බඩු. මේ තනත්තා තමයි ඊයේ රාත්‍රියේ මේ ගබඩාවට පැනලා හොරකම් කරගෙන ගියේ කියලා හාමුදුරුවන්ව ඉදිරිපත් කළා. රජුරුවත් වැඩි දුර හෙව්වේ බැලුවේ නැහැ. එහෙනම් උල තියලා මරන්නට කියලා නියම කළා. ඊට පස්සේ පොඩි හාමුදුරුවන්ව කිසි හැවිල්ලක් බැලිල්ලක් නැතුව උලයඩ ඉඳලා යටින් ඇනුණු උල ඉස්මුදුනෙන් මතුවලා වේදනාවෙන් පීඩා විඳිනවා හුස්ම ටික නික්මෙන තෙක් උන්වහන්සේ වේදනාව විඳිනවා සරියුත් මහරහතන් වහන්සේ දිවසින් බැලුවා පොඩි හාමුදුරුවෝ මොකද ප්‍රමාද බලනකොට උන්වහන්සේ උල උඩ හිඳවලා මේ අපරාධය දැකලා උන්වහන්සේ සැනකින් බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා ස්වාමීනි අසවල් පොඩි හාමුදුරුවන්ට මේ බඳු විපතක් වෙලා බුදුරජාණන් වහන්සේ එසැනින්ම 이르දියෙන් පොඩි හාමුදුරුව හිටිය තැනට වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේට ඕන නම් පුළුවන් රජ්ජුරුවන්ට කියන්නට මේ පොඩි හාමුදුරුව නෙවෙයි මේ අපරාධය කළේ කියලා. බුදුහාමුදුරුව සිහිපත් කළොත් ඒක රජ්ජුරුව පිළිගන්නවා. ඕනනම් බුදුහාමුදුරුවන්ට පුළුවන් මේ පොඩි හාමුදුරුවන් අර උලෙන් නැගිට්ටවල බිමින් තියන්නට. ඕනනම් බුදුහාමුදුරුවන්ට පුළුවන් අදිෂ්ඨාන කරලා උල නොතිබුණු හැටියට අතුරුදහන් කරන්නට. ඕනම් බුදුහාමුදුරුවන්ට පුළුවන් මේ පොඩි හාමුදුරුවන් එතනින් ගලවලා උලක් නොයනුණු මට්ටමට කය සුවපත් කරන්න. බොහෝ දේ කරන්නට පුළුවන් තථාගතයන් වහන්සේ ඒ කිසිවක්ම කළේ නැහැ. ඇයි කළේ නැත්තේ? දැන් මේ ජීවිතේ උන්වහන්සේ අපරාධයක් කරලා නැහැ. මේ ජීවිතේ උන්වහන්සේ හානියක් කරලා නැහැ. හැබැයි සසරේ ඒබඳු විපතක් වෙන්නට සුදුසු කර්මයක් කරගෙන තියෙනවා. ඒ නිසා කර්මයෙන් ලැබෙන විපාකේ වළක්වන්නට විදිහක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උලවුඩ ඉඳද්දීම මේ පොඩි හාමුදුරුවන්ට සසරේ ස්වභාවය පැහැදිලි කරලා දුන්නා. භික්ෂුව ඔබ මේ භවයේ වරදක් කළේ නැහැ ලෝකයට. ඒ නිසා මේ භවයේ හැටියට නම් ඔබ මේ උලවුඩ ඉඳවලා ඝාතනය කරන්නට සුදුස්සෙක් නෙමෙයි. හැබැයි භික්ෂුව ඔබ සසරෙහි මේ සඳහා සුදුසුකමක් ඇති කරගෙන තියෙනවා. හිමිකමක් හදාගෙන තියෙනවා. ඒ නිසා ඔබ විසින් එය විඳින්නට වටිනවා. බුදුරජාණන් වහන්සේ කුමක්ද මම සසරේ කරපු ඒ බඳු වරද? තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා පෙර භවයක කුඩා අවදියේ මැස්සෙක් අල්ලගෙන කටුවක් අරගෙන පිටුපසින් ඇනලා ඉස්මුදුනෙන් මතු කරලා ඒ සතාව ඝාතනය කරපු කර්ම ශක්තිය එය ඔබ සතුව පවතිනවා. ඒ නිසා ඔබ මේ ජීවිතය අන් අයට හිංසා කළ කෙනෙක් නෙමෙයි, හානි කළ කෙනෙක් නෙමෙයි. ඔබ පිරිසිදු මනසින් ජීවත් වුණු කෙනෙක් වුණත් සසරේ බඳු කර්මයක් කරගෙන තියෙනවා නම් ඒ කර්මය ඔබ විසින් විඳ යුතුයි. ඒ නිසා මෙහෙමයි සසරේ ස්වභාවය. මෙතරම් කටුකයි සසරේ ස්වභාවය. ඒ නිසා ඔබ මේ බඳු කටුක වූ ආත්ම භාවයක් තව තවත් ලබන්නට කැමතිද? ඔබ මතු සසරේ උපන්නත් මෙබඳු කර්ම විපාක තවත් ඉතිරි වෙලා තියෙනවා සසරේ. ඒවත් මේ විදිහට මතු වෙලා එනවා. මේ සසර කියන්නේ මෙතරම්ම දුක් සහිත එකක් කියලා සසරේ નિසරු බව, කටුක බව කියා දෙනකොට පොඩි හාමුදුරන්ට කල්පනා වෙනවා මේ භවයේ මේ තරම් අහිංසක විදිහට ජීවත් වෙලත් කටුක දුක් විපාක විඳින්නට වෙනවා නම් මතු උපදින උපදින ආත්මවලත් ඒ බඳු දුක් විපාක විඳ යුතුය නම් මම තවත් මේ සසරට ඇලුම් කරන්නේ කුමකටද? තවත් මම උපදින්නේ කුමකටද? මෙසේ කල්පනා කරනකොට මේ භවය පිළිබඳව, උත්පත්තිය පිළිබඳව තිබුණු අපේක්ෂාව බලාපොරොත්තුව තෘෂ්ණාව සහ මුලින්ම අහෝසි වෙලා උන්වහන්සේ උල උඩ ඉඳගෙනම අරහත්ත්වයටපත් වෙලා එහිම පරිණිරවාණයටපත් වුණා. නම් තථාගතයන් වහන්සේ උන්වහන්සේට මේ ජීවිතයෙන් සංග්‍රහ කරන්නට නෙවෙයි උත්සාහ කළේ මේ සසර ස්වභාවය පහදලා දීලා ඔබ මේ භවයේ අනුන්ට හානි නොකළා වුණත් අනුන් විසින් කරන මේ හානිය මේ අපරාධය ඔබ විඳින්නට සුදුසුකම් ලැබුවේ කුමක් නිසාද සසරේ කරගත්තු කර්ම විපාකය නිසායි කර්ම ශක්තිය නිසායි කියලා පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා යම් කිසි කෙනෙක් අනුන්ට හිංසා නොකරනවා නම් අනුන්ට කිපෙන්නේ නැතිනම් ඒතනත්තා කෙරෙහි යමෙක් හිංසා කරනවා නම් කිපෙනවා නම් ඒක ඒ බාලයාට ඒ මෝඩයාට ඒ අඥානයාට මහා විපාකයක් ඇති කරනවා. හැබැයි තමනුත් ඒක විඳින්නට සුදුසු කර්මයක් සසරේ කරගෙන තියෙනවා නම් ඒ බාලයත් නැසෙන්නට පුළුවන්. ඒ කරන අපරාධයෙන් තමනුත් නැසෙන්නට පුළුවන්. මේ බඳු ස්වභාවයක් මේ සසර ගමනේ පවතිනවා. ඒ නිසා මේ කුසල කුසල කර්ම ස්වභාවය මෙබඳුයි කියලා එදා බුදුරජාණන් වහන්සේ අර බිලංග කියන බ්‍රාහ්මණයාට පැහැදිලි කරලා දෙනවා කර්ම ස්වභාවය මෙහෙමයි. ඒ නිසා කවමදාකවත් තමන්ට හිංසා නොකරන, අනුන්ට හිංසා නොකරන, පිරිසිදු මනසින් ජීවත් වෙන, පව්කම් නොකරන පුද්ගලයෙකුට ද්වේෂ කිරීම සුදුසු නැහැයි කියලා මේ කරන ලද දේශනාව ශ්‍රවණය කරලා අර බිලංග බ්‍රාහමණයට සිහි කල්පනාව අවදි වුණා. අවදි වෙලා තමන් ද්වේෂ කරපු එක මොන තරම් නපුරක්ද කියලා ඔහුට වැටහුණා. එහෙම වැටහිලා බුදුහාමුදුරන්ට වැඳලා සමාව ගත්තා. ස්වාමීනි අන්ධකාරයේ හිටපු කෙනෙකුට ලෝකය දකින්නට පහනක් දැල්ලුවා වගේ. ඔබ වහන්සේ මට ලෝකය දකින්නට කියා දුන්නා. ඇස් නැති කෙනෙකුට ඇස් ලබා දුන්නා වගේ. හරියට යටිකුරු කරලා තිබිච්ච දෙයක් උඩුකුරු කළා වගේ ස්වාමීනි ඔබ වහන්සේ මට ලෝකය පෙන්වලා දුන්නා. ඒ නිසා ස්වාමීනි මම ඔබ වහන්සේ ගැන පැහැදුනා. මම මේ ධහම ගැනත් පැහැදුනා. මම ආර්ය මහා සංඝරත්නය ගැනත් පැහැදුනා. මම කළ වරදට සමා වෙන්න ස්වාමීනි මට ඔබ වහන්සේ ළඟ මහාන වෙන්නට අවසර දෙන්න මාවත් පැවිදි කරගන්න කියලා මේ බ්‍රාහ්මණයා ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මේ තනත්තාව පැවිදි කරන්නට සිහිපත් කළා බිලංග බ්‍රාහමණයා පැවිදි වුණා බොහෝම වීරයෙන් යුක්තව Tamanගේ මනස ගැන සිහි කල්පනාවෙන් බවුන් වැඩුවා ඊතා කෙටි කාලයකදීම සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පැමිණෙන්නට බිලංග බ්‍රාහමණයාට හැකියාව ලැබුණා පින්නතුනේ මේ ප්‍රවෘත්තිය තමයි සංයුත්ත නිකායේ බ්‍රාහමණ සංයුත්තේ බිලංග බ්‍රාහ්මණයා පිළිබඳව එහෙම නැත්නම් මේ බිලංග සූත්‍රයේහි සඳහන් වෙන්නේ ඒ බිලංග බ්‍රාහ්මණයාගේ මනසේ අස්ථානයේ ඇති වුණු කෝපය පදනම් කරගෙනයි මේ ගාථා ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපේ මනසේ ස්වභාවිකව ආවේග මතුවෙන්නට පුළුවන්. අපි සසරේ හුරු පුරුදු කරලා තියෙන කෝපය නොසතුට විටින් විට මතුවෙන්නට පුළුවන්. හැබැයි අපි පරිස්සම් වෙන්නට ඕනේ මේ කෝපය මතුවෙන්නේ කවුරුන් පිළිබඳවද? ඒ තව කෙනෙක් පිළිබඳව කෝපය මතුවෙනකොට ඒ තනත්තා නිර්පරාදී කෙනෙක් නම් ඒ තනත්තා පිරිසුදු කෙනෙක් නම් ඒ තනත්තා අනුන්ට හිංසා නොකරන කරදර නොකරන යහපත් පුද්ගලයෙක් නම් ඒ අනුන් කෙරෙහි ඇති කරගන්නා ද්වේෂය Tamanටම පාරා වලල්ලක් වගේ ආපසු Taman වෙත පතිත වෙනවා හෙනයක්සේ Taman වෙත පතිත වෙනවා ඒක ඊටාම බරපතලයි ඒ නිසා ද්වේෂය කොහොමත් බරපතලයි වරදි කරන කෙනෙක් ගැන ඇති කරගත්තත් ද්වේෂය බරපතලයි.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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි පුරවරයේහි ඔලිම්පස් නිවසේහි පදිංචි ආර්.එස්. පීරිස් මහත්මයා සහයම මහත්මිය විසින් මේ පින්කමේ අරමුණ දහම් දැනුම අවබෝධය ලබා ගැනීමත් වැඩි දියුණු කර ගැනීමත් පරලෝ වශයෙන් නිවනින් සැනසීම ලැබීමටත් ප්‍රාර්ථනා කරගෙන අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම පීරිස් මහත්මයාගේ සහයම මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට පීරිස් මහත්මියගේ පරලෝ සැපත් සොහොයුරියට වැඩිමහල් සොහොයුරාට බාල සොහොයුරාට සහ ඊයේ දින ආදාහනය සිදු කරනු ලැබූ ඥාතු ඥාති සොහොයුරිය ශාන්ති දේවී සමර වික්‍රම මහත්මියටත් දෙපාර්ශ්වයේ පරලෝ සැපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්ට බලාපොරොත්තු වෙනවා. වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් අද දින මේ අවස්ථාවට සහභාගී වුණ හිත මිතුරන් හැම දිනාටමත් ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිතාති පූජ්‍ය මණිහේ පඤ්ඤාසිහි මහානායක හාමුදුරන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ වගේම අපවත් වී වදාළ මහාචාර්ය ධම්මවිහාරී ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරන්නටත් ඒ වගේම මෙහි වැඩ වාසය කරන අමිතා දසසිල් මාතාව සිහිපත් කරමින් එතුමියට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට මෙම සත්කාරයේදී නන්නරුවෙන් සහ සම්බන්ධ වුණු සෑම දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරමින් අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ධර්ම පරිස්කාර පූජා කිරීම ආදී වශයෙන් සිදු කරගන්නා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පිනතුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව ඉස්සුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් දෙවියන් විසින් ඉහින් ආරක්ෂා කෙරෙත්වා දායකත්වයේ දරන ආර්.එස්.